ඉතින් මෙතෙන්දී ඇත්තටම මුගලන් මහරහතන් වහන්සේ විසින් දේශනා මාලාවක් පවත්වලා ඒ දේශනා මාලාව තමයි මෙම සංයුක්ත නිකායේ මොග්ගල්ලාන සංයුත්තය තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් මොගලන් මහරහතන් වහන්සේ පටන් ගන්නෙ ප්‍රථම ධානය වඩන්න පටන් ගත්ත ආකාරය කොහොමද කියලා අපිට විස්තර කර දෙමින්. උන්වහන්සේ හඳුනා ගන්නවා මොකද්ද ප්‍රථම ධානය කියන්නේ කියලා. ඒකේ ලක්ෂණ, ගති, ලක්ෂණ හඳුනා ගන්නවා, වඩන්න උත්සාහන්ත වෙනවා. හැබැයි වර්ධිනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ 이르දියෙන්ම වැඩම කළා. මුගලන් ස්වාමීන් වහන්සේට උපදෙස් දෙනවා මෙන්න මේ විදිහට වඩන්න මෙන්න මෙතන නිවැරදි කරගන්න කියලා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ ඒ අවවාදයේ පිහිටලා කටයුතු කිරීම තුළ පුළුවන්කමක් ලැබෙනවා ප්‍රථම ධානය නිවැරදිව වඩා ගන්න. ඒක පරිපූර්ණත්වයට පත් කරගන්න වශී කරගන්න. ඊට පස්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලාට පසු කාලීනව රහත් වෙලා බුදුරජාන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකෙක් බවට පත් වෙලා දැන් භික්ෂුන් වහන්සේලාට කියනවා ඒ ශ්‍රාවකයන් යම්කිසි ශාස්ත්‍රඥ වහන්සේ විසින් අනුග්‍රහ කරන ලදුව යම්සි ශ්‍රාවකෙක් මහා විඥා සහිත තැනැත්තෙක් බවට ශ්‍රේෂ්ඨත්වයකට පත් වුණා නම් ඒකට එක උදාහරණයක් තමයි මම. ඒ මං සදහා කියන ලද්දක් තමයි. කියලා මේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තාම කෘතවේදීත්වයකින් ඒ තමන් වහන්සේට මඟ පෙන්වපු ආකාරය පිහිට වෙච්ච ආකාරය සිහිපත් කරනවා. ඉතින් මේ ආකාරයෙන්ම දෙවන ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙන ධ්‍යානය ඊළඟට ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේවසඤ්ඤාන ආසඤ්ඤායතනය කියන මේ සියලුම රූපාවචර රූපාවචර ධ්‍යාන සමාපත්තීන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන්ම මුගලන් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විස්තර කරලා දෙනවා. මේ එකක් එකක් ගානේ වඩනකොට උන්වහන්සේට වැරදිලා තියෙනවා. ඒ කලින් වඩපු ධ්‍යානයේ යම් යම් ගති ලක්ෂණ දැන් වඩන ධ්‍යානයට එක්තරා අන්දමකින් පැමිණලා තියෙනවා. ඉතින් එතකොට දැන් වඩන ධ්‍යානය ඒ තරම්ම පිරිසුදු නැහැ. උදාහරණයක් වශයෙන් අපි හිතමු උන්වහන්සේ ආකාසානං ඡායතනෙ වඩනවා නම් ඉතින් එතෙන්දී ඒ ආකාසානං ඡායතන මට්ටමේදී කිසිසේත්ම රූප මට්ටමක් දර්ශනය වෙන්න බෑ. මොකද රූපයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා රූප සංඥාවන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච ඊළඟට පටික සංඥාවන්ගෙන් ඒ කියන්නේ අපේ දර්ශනපතය ඇහිරෙන, පැටලෙන යම් රූපී සංඥාවන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච තත්ත්වයක් තමයි ආකාසානංචායතනයේදී බලාපොරොත්තු. නමුත් ඒ බඳු තත්ත්වයක් එකපාරට වුණාහන්සේට උදා වෙන්නේ නැහැ. යම් යම් ඒ රූපී අරමුණු සංඥා මානසිකාර හිතේ මතුවෙනවා. ඉතින් එතකොට ඒක නිවැරදි කරන්න බුදුරජාණන් වහන්සේ 이르දීෙම වැඩම කළා උන්වහන්සේට අවවාද කරනවා. ඉතින් ඒ අනුව තමයි මුගලන් මහරත් මුගලන් ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ ඒ ධ්‍යානෙ ඕනම ධ්‍යානයක් නිවැරදි මට්ටමකටපත් කරගන්නේ අන්තිමට වශී කරගන්නේ. ඒකේ අතිශය කෙලපැමිණි පුජ්‍යලේ බවට පත් වෙන්නේ. දැන් ඊළඟට අන්තිමට මේකේ අපි කතා කර කර හිටියේ මේ සියලුම අපි කියමු සමතේ මුල් කරගත්ත මේ බඳු ධ්‍යාන මුල් කරගත්ත මට්ටමින් ඔබට ගිහිල්ලා ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ පෙන්නනවා විපස්සනා මුල් කරගත්ත සමාධි තත්ත්වයක්. ඉතින් ඒක අනිමිත්ත සමාධිය විදිහට මෙතනදී පෙන්ලා දෙනවා. ඒතර මේ අනිමිත්ත සමාධියත් උන්වහන්සේ වඩන්න උත්සාහන්ත වුණා. හැබැයි නිමිති සහගත තැන් මතුවෙන්න ගත්තා. අනිමිත්ත සමාධියකදී අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ප්‍රධාන දේ තමයි නිමිති එකක්වත් එහෙනම් හිත තුළ නැවත නැවත මතුවීමක් නැත්නම් ඒ සමාධියට බාධා වීමක් සිද්ධ වෙන්න බෑ. නමුත් ඒ දෙත් මේ මුගලන් ස්වාමීන් වහන්සේට සිද්ධ වුණා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ නැවතත් පැමිණියා වැඩම කළා. වැඩම කළා මුගලන් ස්වාමීන් වහන්සේට උපදෙස් දුන්නා. අනිමිත් සමාධිය වඩද්දි මේ විදිහට වඩන්න, ඒක නිවැරදි කරගන්න, නිමිති ඇසුරට නැවත හිත ගන්න එපා. කියලා උපදෙස් දුන්නා. ඉතින් ඔය හා සම්බන්ධයෙන් තමයි අපි ටිකක් තව ගැඹුරට විස්තර කරන්න පටන් ගත්තේ. කොහොමද කෙනෙක් අනිමිත් සමාධියක් දියුණු කරගන්නේ කියන කාරණාව. ඉතින් ඒකේ මුළු විස්තරේ මේ සූත්‍රේ නැහැ. ඒවා වෙනත් සූත්‍රවලදී අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් කෙනෙක් අනිමිත්ත තත්වයකට හිත ගන්න නම් විපස්සනාව කරහා යා යුතු වෙනවා. ඒ විපස්සනාවේදී විශේෂයෙන්ම අනිත්‍ය ලක්ෂණය මතු කරගත යුතු වෙනවා. අපිට අනිත්‍ය ලක්ෂණයත් සමාවට එකපාර්ට්ටම ප්‍රකට වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි ධාතු මනසිකාරයක් වඩනවා නම් ඉතින් අපිට සමහරලාට වැටහෙන්නේ මේ ධාතු ස්වභාවයන් ටික හටගෙන ටික වෙලාවක් පැවතිලා අවසන්ලා යන වගේ හැඟීමක් තමයි පහළ වෙන්නේ. අපි හිතමු අපි වේදනාවට පසනාවක් වඩනවා නම් විවිධාකාර වේදනාවන් හටගෙන ටික වෙලාවක් පැවතිලා අවසන්ලා යනවා වගේ හැඟීමක් තමයි මුලදී ඇති වෙන්නේ. සංකත ලක්ෂණය ටිකක් දුරට පැහැදිලි වෙනවා. මේ කොයි දෙයත් හට ගන්නා ස්වභාවයකින් යුක්තයි අවසන් වෙන ස්වභාවයකින් යුක්තයි මේ දෙක අතර වෙනස් වීමකින් යුක්තයි. තවත් ගැඹුරකට යනකොට තමයි කෙනෙකුට වැටහෙන්නේ මේවා දිගට පවත්නා ලොකු කාල පරිච්ඡේදයක් නැහැ. ඊටාම ෂණිකව යහුසුලුව ඇතිව නැතිව යන ස්වභාවයකින් යුක්තයි. අපි මේ එකක් කියලා ගත්තර මෙතන තියෙන්නේ සමූහයක්, සමූහයක ක්‍රියාකාරීත්වයක් කියලා ඝන සංඥාව බිඳිලා ගිහිල්ලා රාශි සංඥාවක් නැත්නම් සමූහ සංඥාවක් මතුවෙලා ඊළඟට කුඩා කුඩා වේදනා පැත්තෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කුඩා කුඩා ධාතු ස්වභාවයන් පැත්තෙන් වෙන්න පුළුවන්. මේ කොයි දේවත් අතිශය කුඩා කාල පරිච්ඡේදයක් අපි හිතමු ඇතිව නැතු කාල පරිච්ඡේදයක් ඇතුළතදී ඇතිව නැතු යන ස්වභාවයන් කියලා කෙනෙකුට ටිකක් ගැඹුරකින් විපස්සනාවකින් උද්‍යව්‍ය ඥානයක් වටහෙන්න පුළුවන්. ඉතින් ඔයගේ යන අවධියකදී එයාට ඇත්තම නොහැකි වෙනවා නිමිති ගන්න. උදාහරණයක් වශයෙන් අපි වේදනානුපසනාවක් නම් වඩ වඩා හිටියේ මේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා වේදනාවක්ද කියලාවත් හඳුනගන්න වෙලාවක් නැහැ. මොකද හට ගන්නකොටම නිරුද්ධ වෙලා. හට ගන්නක හට ගන්නකොටම නැති වෙලා. ඉතින් ඒ නිසා මේ යෝගාවචරයට දැන් හැකියාවක් නැති වෙනවා මේකේ ගති ලක්ෂණ උකහා ගන්න. අහවල් જાතියේ වේදනාවක් පහළුණේ කියලා එවත් හඳුනගන්න යාට වෙලාවක් නැහැ මොකද බලනකොටම ගිහිල්ලා ඉවරයි. චිත්තාවල පසනාවක් වඩන්න ගියත් ওই වගේමයි తত্ত্বය. මුලදී සමහරවිට මේක රාගසිතක්, මේක ද්වේෂසිතක්, මේක මෛත්‍රීසිතක් කියලා ඉතින් සමහරවිට අපිට වෙන් වෙන් වශයෙන් අඳුර ගන්න පුළුවන්. නමුත් තව තව ගැඹුරට යනකොට ඒ බඳු දිගට පවත්නා වැඩි වෙලාවක් පවත්නා සිතුවිලි නෙමෙයි තියෙන්නේ. නිකන් සිතුවිලි කෑලි වගේ කුඩා කුඩා සිතුවිලි ස්වභාවයන් හඳුනා ගන්න හැකියාවක් නැහැ බලනකොටම ගිහිල්ලා ඉවරයි. ඔන්න ඔයගේ තත්ත්වයක් මතුවෙනවා. ඉතින් ඒ නිසා මේ අනිමිත්ත ස්වභාවයකට දැන් හිත පිවිසෙන්න මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට මූලික අවශ්‍යතාවයක් වෙනවා. මොකද අනිත්‍ය ලක්ෂණය ප්‍රබලව වැටහෙන්න වැටහෙන්න තමයි යාට නිමිති ගන්න අපහසු වෙන්නේ. නිමිති ගැනීම තනිකර රඳා පවතින්නේ නිත්‍ය සංඥාවක් මත. ඒ නිමිති යම් වෙලාවක් රැඳෙන්න ඕනේ. ඒ අනුව තමයි අපේ හිතට ඒකේ ඡායාව පහළ වෙන්නේ, ආපాతගත වෙන්නේ, හඳුන ගැනීමකට ඉඩක් සැලසෙන්නේ. නමුත් මේවා ඊටාම යහුසුලව ඇතිව නැතුව යනවා නම් අමාරුයි මේකේ සුදුද කළුද රතුද සුදුද එහෙම මොකක්වත් තේරුම් ගන්න බෑ. හැඩය මොකක්වත් තේරුම් ගන්න බෑ. ඇතිව නැතුව මේ ඇතිව නැතුව යන ස්වභාවකින් යුක්ත නිසා මේකේ කිසිම සටහනක් අරගන්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා මේ නිමිති නොගැනීමම නිසා දැන් හිත නිදහස් වීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් නම් අපේ විඥානය නිමිති ඇසුරු කරනවා. නිමිත්තානුසාරී විඥානං හෝති කියලා කියනවා. හැබැයි නිමිති ඇසුරු නොකරන தත්වයකට විඥාණයපත් වුණා නම් දැන් නිමිති වලින් නිදහස් වෙච්ච විඥාන தත්වයක් තමයි පහළ වෙන්නේ. ඉතින් ඒ தත්වය තමයි මේ අනිමිත්ත සමාධියක් කියලා හඳුන්වන්නේ. ඉතින් ඒකේ මූලික මට්ටම අනිමිත්ත චේතෝ අනිමිත්ත විමෝක්ක මුඛයක් කියලා නැත්නම් නිවන් දොරටුවක් කියලා හඳුන්වලා දෙනවා. ඉතින් ඒ කියන්නේ කෙනෙකුට නිවන කරා යන්න පුළුවන් හොඳ දොරටුවක් හොඳ ප්‍රතිපදාවක් මේ හරහා විවෘත වෙනවා. නමුත් ඉතින් එකපාරට මේක යෝගාවචරයට වැටහෙන්නේ නැහැ. මොකද මේ අවස්ථාවේදී මොකද්ද වුනේ කියලා ඒ තරම් අවබෝධයක් නැහැ. යා අරමුණක් දිහා බලමින් හිටියා. බලබලා ඉඳද්දී ඔක්කොම නිකන් එක්ක එකට බොඳ වෙලා ගියා. සම්පූර්ණයෙන් සියල්ල නොපෙනී ගියා. හිත නිකන් තිබිච්ච පැත්තෙන් අනිත් පැත්තකට මාරුණා වගේ වුණා. ඔක්කොම නිකන් නතර වුණා වගේ වුණා. උන් හිටි දැන් නැති වුණා වගේ වුණා. ඒතර සමහරවිට යෝගාවචරය මේ தත්ත්වය අත්දක්වන්නේ නිකන් අකරතැබ්බයක් වගේ තමයි. මොකද එයා දන්න විශේෂපතයෙන් පරිබාහිරව තමයි මේ අත්දැකීම ලැබුවේ. සමහරට ඒක 100ට අහුුනේත් නැහැ මුල් මට්ටමේ. නමුත් නැවත නැවත මේ විපස්සනා වඩන්න වඩන්න යෝගාචරයට මේ தত্ত্বය නැවත නැවත අත්දකින්න ලැබෙවි. මොකද එයා නිවැරදිව විපස්සනාවක් කරනවා නම් මේ ප්‍රතිඵලය නැවත නැවත පැමිණීම ධර්මතාවක්. ඒතර අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙනවා නම් ඒ යම් අවස්ථාවකදී නිමිති ගැනීම නතර වෙලා හිත නිදහස් වෙනවා කියන එක ධර්මතාවක්. ඒ නිදහස් වීම නැවත නැවත සිද්ධ වෙනකොට යෝගාවචරයට දැන් ඔන්න ඇහැරෙනවා මොකද්දෝ එකක් වෙනවා අමුතු වෙනසක් වෙනවා වෙනදාට මම අත්දැකමු නැති අත්දැකීමක් මම ලබනවා කියලා දැන් එයාට මේක එක්කෝ විස්තර කරන්න කාට හරි කියන්න උපදේශක් ගන්න හිතෙන්න පුළුවන් ඒ අනුව තමයි යා මේ தත්ත්වය අඳුනගන්නේ බොහෝ සෙයින් මෙතෙන්දී කල්යාණ මිත්‍ර ඇසුරක් උපදේශක් අවශ්‍ය වේවි අපේ හිත නොදන්නා පැත්තකින් තමයි දැන් මේ අපි අත්දැකීමක් ලබන්නේ මෙතෙක් කාලයක් අපේ විශේෂපතෙහි නොතිබිච්ච අත්දැකීමක් තමයි අපිට ලැබෙන්නේ. ඊට පස්සේ අපි හිතමු දැන් එයා ඒක තේරුම් අරගෙන දැන් ඒක තව තව දියුණු කරනවා. දැන් එයාට නිමිති නොගෙන හිත පවත්වන්න පුළුවන් විනාඩි කිහිපයක්. විනාඩි 3ක් 4ක් නිමිති නැතුව හිත පවත්වන්න පුළුවන්. හැබැයි ආයෙත් ඉතින් ගිහිල්ලා හිත නිමිති ගන්නවා. තවත් විනාඩි 5ක් 6ක් දැන් ඊළඟට එයාට පවත්වන්න පුළුවන්. හැබැයි ආයෙත් ගිහිල්ලා නිමිති ගන්නවා. ඒ නිසා මෙතන මේ අනිමිත්ත සමාධිය තව තව දියුණු කිරීමේදී මේ අනිමිත් සමාධියේ තියෙන අනිත්‍ය ස්වභාවය. ඒ වගේමයි මේකත් මේ සංස්කරණය කරලා තනාගත්ත ස්වභාවයක්. ඒ වගේම චේතනාපූර්වකව තනාගත්ත ස්වභාවයක් කියලා මෙනෙහි කිරීම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ චූලසුඤ්ඤත සූත්‍රයේදී. මජ්ක්‍ධිම නිකායේ චූලසුඤ්ඤත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අයම්පිකෝ අනිමිත්තෝ චේතෝ සමාධි අபிසංකතෝ අபிසංචේතසිකෝ යංකෝ පනකින්ච අபிසංකතං අபிසංචේතසිකං තං අනිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති. ඒතර යමක් ඒ සංකතද උමනාවෙන් චේතනාපූර්වකව සකස් කරන ලදද ඒ සියල්ල අනිවාර්යෙන් අනිත්‍යයි. නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒතර මෙයා දැන් මේ තනාගත් අනිමිත්ත ස්වභාවයට ඇලීමක් ඇති කර ගන්නවා වෙනුවට මේකත් සම්බන්ධයෙන් එක්තරා අන්දම විපස්සනාවට පෙළඹෙනවා. එයා මේක කැඩෙන්න දෙනවා. සමාධි මට්ටමේ ඉන්නවා දැන් පොඩ්ඩක් ගැඹුරු සමාධියක ඉන්නවා වෙනුවට හිත ටිකක් මතු පිළට අරගන්න වීරයෙන් ඒ සමාධියේ පවත්නවා වෙනුවට වීරය ටිකක් අඩු කරන්න යා පෙළඹෙනවා මොකද විපස්සනා සිද්ධ වෙන්නේ දැනේ අපි මේ සමාධිය තුල නිමග්න වීම තුලම නෙමෙයි එතකොට විපස්සනාවක් තව තව කෙලෙස් කැපීමක් ආශ්‍රවශයීමක් වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ අනිමිත් සමාධියේ කැඩෙන අවස්ථාවේදී නැවත නැවත නිමිති ගන්න හිත පෙළඹෙන අවස්ථාවේදී ඒක නුවණින් දැකලා ඒ පැමිණෙන සිතුවිල්ලට පැමිණෙන ක්ලේශයට වහල් නොවි ඒ தત્ත්වය තුළ නිවැරදිව කටයුතු කිරීම තුලයි ඒක ටික ටික ෂය වීමකට වැය වීමකට හිතින් ඉවත් වීමකට ලක් වෙන්නේ. ඉතින් එතන අපි තේරුම් ගත යුතු එක තැනක්. නිසා අපි අනිමිත සමාධියක් මුලදී සමාහලාට ටිකක් ගැඹුරු සමාධි මට්ටමක් විදිහට තමයි කෙනෙකුට වැටහෙන්නේ. දැන් කෙනෙකුට සමාහට විනාඩි 30ක් 40ක් ඉන්නත් පුළුවන්. කිසිම සිතුවිල්ලක් එන්නේ නැහැ. හිත නිමිති ගන්නෙ නැහැ. නමුත් එතන නෙමෙයි ඇත්තටම තව තව එහාට යamak සිද්ධ වෙන්නේ. අපි මෙතනිනුත් මේ මට්ටමත් අපි දිනු කරගත යුතුමයි. හැබැයි ඒක කැඩෙන්න දිදී හිත මතු පිටට ගනිමින් සමාධිය පොඩ්ඩක් සමාධියේ අපි කියමු ගැඹුර එන්න එන්න අඩු කරමින් මේ මතු පිටත් අපිට පුළුවන් මේ අනිමිත තත්ත්වයක් පවත්වා ගන්න. අපි දුමු දැන් අපි සක්මනට යනවා. සක්මනේදීත් පුළුවන් ද අනිමිත තත්ත්වයක් පවත්වා ගන්න. සක්මනේදී ඉතින් අපහසුයි. මොකද ඇස් අරගෙන සක්මන් කරන්නේ. එතකොට විවිධාකාර රූප පේනවා. ඒ වගේමයි විවිධ ශබ්දත් ඇහෙනවා. සමහරට ගඳ සුවඳක් දැනෙන්න පුළුවන්. ඒ වගේම අපි සක්මනුත් කරනවා. ඉතින් ඒ අතර අපිට පුළුවන් මේ නිමිති නොගන්නා තත්ත්වයක් හිතේ පවත්වා ඒ වගේ තැන්වලදී තමයි ඇත්තම තව තව අපිට හැකියාව ලැබෙන්නේ මේ අනිමිත්ත සමාධිය අනිමිත්ත චේතෝ විමුති தත්වයක් දක්වා වර්ධනය කරගන්න පුළුල් කරගන්න. ඕනම සමාධියක් සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය එයන්දමින් දේශනා කරනවා ආසේවිතාය මේ සමාධි தත්ත්වේ නැවත නැවත අසුරු කරන්න අවශ්‍යයි භාවිතාය ඒක වඩන්න අවශ්‍යයි බහුලී කතාය බහුලීකృత කරන්න අවශ්‍යයි යානි කතාය ඒක නිකන් Tamanට අයිති යානාවක් කරනවා කරගන්නවා වගේ වාහනයක් කරගන්නවා වගේ ඕන වෙලාවක Tamanට ගන්න පහසුවෙන් ගන්න ඒකට එළඹෙන්න ඒකට හිත යොදන්න පුළුවන් තත්වයට අපි හදාගත යුතු වෙනවා. වත්තු කතාය. හරියට නිකන් අපි සන්තක දෙයක් අපි ඒක මත පිහිටාගෙන කටයුතු කරනවා වගේ. අපි ඒක මේ අනිමිත් සමාධිය මත අපේ හිත පිහිටලා තියෙන තත්වයක් හදාගත යුතු වෙනවා. ඒක නිකන් gedara වගේ තත්වයකට පත් කරගත යුතු වෙනවා. අනුට්ඨිතාය. ඒක නැවත නැවත වඩනවා. ಪರಿචිතාය. තව තව ඒක පරිශීලනය කරනවා. සුසමාරද්ධාය. නැවත නැවතත් ඒතනටම හිතපත් කරගන්නවා. ඉතින් නැවත නැවත පුහුණුවක් මේ ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඒ බඳු තත්ත්වයක් කරහා තමයි අනිමිත් සමාධියක් වැඩෙන්නේ. තව තව පුළුල් වීමකට ලක් වෙන්නේ. ඒ හරහා කෙලෙස් කැපීමක් යෝගාවචරී කඳුන ගන්න. දැන් මේ தത്വෙදී පවා හැබැයි ඉතින් කෙනෙක් රැවටෙන්න පුළුවන්. දැන් ඉතින් ඔක්කොම වැඩ ටික හරි මට දැන් අනිමිත් සමාධිය නැමැති යම්කිසි ශ්‍රේෂ්ඨ தත්වයක් අත්දකින්න පුළුවන් වුණා. එහෙනම් දැන් ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම වැඩ ටික දැන් ඉතින් තේරුණා, කෙරුණා කියලා කෙනෙක් ප්‍රමාද වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ එක අවස්ථාවක් මේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ අපිට පෙන්ලා දීලා තියෙනවා හත්ති සාරිපුත්තු සූත්‍රයේදී. ඉතින් හත්ති සාරිපුත්ත කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ තාම මහානකමට අලුත්. හැබැයි උන්වහන්සේත් මේ අනිමිත සමාධි සත්‍යයක් ගොඩනගාගෙන තියෙනවා. උපදවගෙන තියෙනවා. දැන් උන්වහන්සේ සහභාගී වෙනවා යම් යම් ධර්ම සාකච්ඡාවලට. ඒ ධර්ම සාකච්ඡාවලදී ඇතම් විට බොහොම ශ්‍රේෂ්ඨ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා යම් යම් ධර්ම සාකච්ඡාවල නිරත වෙනවා. හැබැයි මේ හත්තිසාරි පුත්තු ස්වාමීන් වහන්සේට තමන්ගේ වාරය එනකන් ඉන්න තේරෙන්නේ නැහැ. උන්වහන්සේ නිතර මේ ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ සාකච්ඡාවේදී අත දානවා. අපි කියන හොට දානවා කියලා. ඉතින් යන්නේ වගේ දෙයක් සිද්ධ වෙනවා. දැන් උන්වහන්සේට අර තේරෙන්නේ නැහැ මේ අවස්ථාව එනකන් Tamanට අවස්ථාව එනකන් ඉන්න. ඒ වගේමයි මේ වැඩිහිටියන්ට මේ නිවැරදි ගරුත්වය දීලා කටයුතු කරන්න. ඒ වගේම මේ සාකච්ඡාවේදී Tamanට සුදුසු තැන සම්බන්ධ වීමට සුදුසු තැන මොකක්ද කියලා හරියට වැටහීමක් නැහැ. Taman සියල්ල දන්නවා වගේ හැඟීමක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා නිතර නිතර අර සාකච්ඡාවේදී මේ ස්වාමීන් වහන්සේ අත දානවා. ඉතින් මේක දකිනවා එතන වැඩ සිටින මහා කොට්ටිත මහරහතන් වහන්සේ. ඉතින් මහා කොට්ටිත මහරහතන් වහන්සේ කියන්නේ විශේෂ මහරහතන් වහන්සේ නමක්. ඒ යමක් ඊටාම විචක්ෂණශීලීව හොඳට බෙදලා තේරුම් ගන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා අතර එක ප්‍රධානත්වයේ දරපු රහතන් වහන්සේ නමක්. ඒ වගේමයි සාරිපුත්ත මහරතන් වහන්සේත් සමග එහෙම ඊටාම ගැඹුරු සාකච්ඡාවල නිරත වෙච්ච මහරතන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ මේ හත්ති සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකලාපය දැකලා අවවාද කරනවා. පැවැත්නි මදක් ඉවසන්න. මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ කතාව අතරේ තමන්ගේ කතාවක් දාන්න යන්න එපා. මේ කතාව ඉවරනකම් මේ සාකච්ඡා ඉවරනකම් ඉවසන්න. ඉතින් ඒ ඒ අවස්ථාවේදී මේ හත්තිසාරිපුත්ත සාමණේර වහන්සේට යම්කිසි අනුග්‍රහයක් දක්වන උන්වහන්සේගේ යහළු ස්වාමීන් වහන්සේලා කොට්ටිත මහරතන් වහන්සේට කියනවා ස්වාමීන් වහන්සේ මේ හත්තිසාරිපුත්තත් යමක්කමක් දන්න කෙනෙක්. උන්වහන්සේටත් පුළුවන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. උන්වහන්සේ දක්ෂ තැනැත්තෙක්. දක්ෂ භික්ෂුන් වහන්සේ නමක් කියලා නිකන් එක්තරා අන්දමකින් ඒ කොට්ටිත ස්වාමීන් වහන්සේට යම්කිසි වචනයක් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වෙලාවේ තමයි මහා කොට්ටිත මහ රහතන් වහන්සේ කියන්නේ මේ මතු පිටින් බලලා ඔහොම කෙනෙක් ගැන තීරණය කරන්න බෑ කියලා. අපි ඉදිරියේදී ගමු මේ හත්තිසාරිපුත්ත සූත්‍රයත් අපේ සාකච්ඡාවට. අද මම ඒකේ එක කොටසක් විතරයි මෙතෙන්දී උපුටා දක්වන්නේ. ඉතින් මේ හත්තිසාරිපුත්ත සූත්‍රය තුළදී මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ එක එක ධානා මට්ටම් වල ඉඳිමින් ඒවායින් පිරිහෙන්න පුළුවන් ආකාරයත් ඊළඟට මෙන්න මේ අනිමිත් සමාධියේ හිටියත් ඒකිනුත් පුළුවන් පිරෙහෙන්න පුළුවන් ආකාරය උන්වහන්සේ අර ලස්සනට විස්තර කරනවා. ඉතින් දෙන උපමාවක් තමයි යම්කිසි වනාන්තරයකට පිවිසෙනවා රජ කෙනෙක් තමන්ගේ සේනාව අරගෙන තේ රාත්‍රී කාලය ගත කරනවා. ඉතින් මේ රාත්‍රී කාලය ගත කරද්දී මහා පිරිසක් එතන ඉන්නවා. ඇත්තු ඉන්නවා, අශ්වයෝ ඉන්නවා, යෝධයෝ ඉන්නවා. ඉතින් විශාල පිරිසක්. ඉතින් මේ පිරිසේ දැන් ලොකු ഘോഷාවක් තියෙනවා රාත්‍රී කාලයේ පවා. මොකද මේ වනාන්තරයකට මේ පිරිස ආවහම ඉතින් ලොකු ഘോഷාවක් ഘോഷාකාරයෝ තමයි ඉතින් මේ පිරිස කටයුතු කරන්නේ. ඒ නිසා අර වනාන්තරයෙන් සාමාන්‍යයෙන් ඇසෙන ඒ පුංචි පුංචි සත්තුන්ගේ රැහැයියන්ගේ වගේ ශබ්ද දැන් එකක්වත් ඒ රාත්‍රී කාලේ ඇහෙන්නේ නැහැ. ඒකෝට මේ භික්ෂුන් වහන්සේ මේ කොටිත් මහරතන් වහන්සේ අහනවා මෙතනින් හැඟෙනවද කවමදාවත් මේ රැහැයියන්ගේ නාදයක් මේ සීරුන්ගේ නාදයක් ආයි ඇහෙන එකක් නැහැ කියලා. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා නෑ එහෙම වෙන එකක් නැහැ. කවදා හරි දවසක මේ මහා සේනාව මේ වනාන්තරයෙන් ඉවත් වෙනවා. ඉවත් වුණාට පස්සේ නැවතත් ඒ සීරුන්ගේ හඬ, රැහැයියන්ගේ හඬ, පුංචි සත්තුන්ගේ කෘමීන්ගේ හඬ ඇහෙන්න ගන්නවා. අන්න වගේ තමයි කියනවා මේ අනිමිත සමාධියත් අර අපි තුල ගොඩනගාගත්ත ඒ විපස්සනා නුවණේ ප්‍රමාණයට තමයි මේක දැනට රැඳිලා තියෙන්නේ. විපස්සනා නුවණ මත මේක තනිකර රඳා පවතිනවා. මේකත් අනිත්‍යයි. මේකත් මේ හේතුන්ගෙන් සකස් වෙලා දැනට තියෙන්නේ. ඒ නිසා මේක ලබාගත්තා කියලා මේක තනාගත්තා කියලා උදම්මනන්න යන්නවත් මෙතනින් සෑහීමකටපත් වෙන්න යන්නවත් ප්‍රමාද වෙන්නවත් එපා. මේ தත්ත්වය තව තව දියුණු කරන්න. නැත්තම් වෙන්නේ අර පැහැයන්ගේ සීරුන්ගේ සද්දේ නැවත ඇහෙනවා වගේ හිත තුල නැවත නිමිති මතුවෙන්න ගන්නවා මෙයා දැනටමත් ලොකුවට පිරිස් ඇසුරු කරමින් රජවරු, ඇමතිවරු, සිටුවරු, අනෙකුත් ගිහි පිරිස් ඇසුරු කරමින් ප්‍රමාදීව කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම පරිහානියට ලක් වෙනවා. කියලා එකහතකින් මේ සාරිපුත්තු සාමි හති සාරිපුත්තු සාමණේරහන්සේගේ යහළුවන්ට අනතුරු ඇඟවීම කරනවා. ඉතින් ඒ කිව්වත් වගේම නොබෝ දිනකින් හති සාරිපුත්තු සාමණේරහන්සේ සිවුරු ඇරලා යනවා. ඉතින් එතකොට එයාගේ යාළුවන් යාළුවන් ඇවිල්ලා මේ කොට්ටිතු සාමණේරහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ආශ්චර්ය ප්‍රකාශයක් කළේ ඔබ වහන්සේ කොහොමද මේක දැනගත්තේ ඔබ වහන්සේගේ නුවණින් තේරුම් ගත්තද හත්තිසාරි පුත්තු සාන්නාසේ කවදා හරි සිවුරු අරිනවා කියලා එමත් නැත්නම් දෙවියෝ ඇවිල්ලා ඔබ වහන්සේට ප්‍රකාශ කළාද කියලා විමසීමක් කරනවා ඉතින් එතකොට තමයි හත්තිසාරි මේ කොට්ටිත ස්වාමීන් වහන්සේ කියන්නේ මට දෙවියොත් ඇවිල්ලා කිව්වා ඒ වගේම මටත් තේරුණා මට තේරුණා මේ හත්තිසාරි පුත්තුගේ ක්‍රියාකලාපය එයා ප්‍රමාද වෙන ආකාරය අනිමිත සමාධියක් ලැබුණා කියලා නෙමෙයි මේ කර කටයුතු කරපු ආකාරය තුල පරිහානිය ලක් වෙනවා කියලා තේරුණා කියලා ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ අපි මේ විපස්සනාවක් හඩල් වඩලා අමාරුවෙන් තනාගත තත්ත්වයක් තමයි මේ අනිමිත සමාධිය කියලා කියන්නේ. නමුත් ඒක අපි තව එහාට ගෙනහිල්ලා හොඳට නැවත ආපහු නොහැරෙන තත්ත්වයකටපත් කළ නැත්තම් ඒ කියන්නේ අනිමිත්ත සමාධියම පාවිච්චි කරලා කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළා නැත්නම් නැවත ආපස්සට යන්න පුළුවන්. <clears throat> ඒ නිසා අපි මෙතෙන්දත් පරිසංවේද වෙනවා යෝගාචරයෙන් වශයෙන් විපස්සනාවක් වඩන පිරිසක් වශයෙන් මේ දේවල් අපි තේරුම් ගත්තා වටහා ගත්තා සමහර අපි ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තා හැබැයි තාමත් ආශ්‍රව සහිතයි. ඒ ආශ්‍රව සහිත මනසක් තාමත් මට තියෙනවා. යම් සරල පසුබිමක මට කෙලසුන්ගෙන් තොරව වාසය කරන්න පුළුවන්. හැබැයි බැරෑරුම් තත්ත්වවලදී එහෙමත් නැත්නම් උග්‍ර තත්ත්වවලදී ඒ අරමුණු උච්ඡන්න තත්ත්වවලදී තාමත් මගේ හිත නිමිති ගන්නවා. තාමත් මගේ හිත කෙලස් බරිත වෙනවා. තාමත් මේ හිතට රාගය බැට දෙනවා. තාමත් ඇතම් මිට කේන්ති යනවා. කියලා ඉතින් අපි බොහොම නිහතමානීව තේරුම් ගත යුතු වෙනවා මේ අනිමිත සමාධිය තව තව දියුණු කරද්දී. එහෙම දියුණු කරගෙන ගියොත් ඊට පස්සේ හැබැයි මේ අනිමිත සමාධිය ඊටාම ශ්‍රේෂ්ඨ මට්ටමක් දක්වා අරගෙන යන්න පුළුවන්. ඒ පිළිබඳවත් යම්කිසි ඉඟියක් මේ අංගුත්තර නිකායම චක්කනිපාතේන නිසරණීය සූත්‍රයේදී පෙන්නනවා. ඒ සූත්‍රයත් ඊටාම වටිනා සූත්‍රයක්. අපි ඒකත් ඉදිරියට සාකච්ඡා කරමු. ඒකෙත් අදට අදාළ කොටසක් මම මෙතෙන්ද ඉදිරිපත් කරන්නම්. එතෙන්දී භික්ෂුන් වහන්සේ කෙනෙක් සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක් තියෙනවා. අනිමිත්තාහි කෝමේ චේතෝ විමුක්ති භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අන්ත්‍රිතා ಪರಿචිතා සුසමාරද්ධා අතච පන මේ නිමිත්තානුසාරී විඥානං හෝති इति සෝ මා හේවන් තිස්ස වචනීයෝ දැන් කවුරු හරි කියනවා නම් මම අනිමිත සමාධිය ඊටාම ප්‍රබලාන්දමින් දිනු කළා මම ඒක නැවත නැවත ඇසුරු කරා ඊළඟට බහුලීකృత කරා වැඩුවා යානාවක් බාටපත් කරගත්තා මම ඒක තුළම මගේ හිත පිහිටවා ගත්තා නැවත නැවත ඒ தത്വෙට මමපත් වුණා. බොහොම සුවසේ එතන දැන් මම පරිහරණය කරනවා. හැබැයි ඒත් මගේ හිත නිමිති ගන්නවා. ඉතින් මෙහෙම කවුරු හරි ප්‍රකාශයක් කළොත් ඒක තනිකර වැරද්දක්. ඒක බුදුරජාන් වහන්සේට කරන නිග්‍රහයක්, දහමට කරන නිග්‍රහයක්. ඒ නිසා මෙතෙන්දී එහෙම කියන කෙනාව නිවැරදි කරන්න කියලා කියනවා. කොහොමද නිවැරදි කරන්නේ? මා ආයස්මා එවං අවච. මා භගවන්තං අබ්භාචික්කි. නහි සාදු භගවතෝ අබ්බක්ඛානං නහි භගවා එවං වදෙය. ආයුෂ්මතුනි මේ විදිහට ප්‍රකාශ කරන්න එපා. භාගතුන් වහන්සේට කිසිසේත්ම ඔය වගේ අප්‍රසාදයෙන් කතා කරන්න එපා. මොකද භාගතුන් වහන්සේ වදාලා තියෙන්නේ කොහොමද? මේ යම්සි කෙනෙක් අනිමිත් චේතෝ සමාධියක් નિවරදිව බහුලීකృత කරා නම් වැඩුවා නම් ඊළඟට ඒක යානාවක් බවට පත් කරගත්තා නම් ඊළඟට නැවත නැවත ඒක පුරුදු පුහුණු කරා නම් ඒ කියන්නේ එයාගේ හිත කිසිසේත්ම නිමිති ගන්න බැරි තත්ත්වයකට තමයිපත් වෙන්නේ. නිමිති වල පැටලෙන්නේ නැති නිමිති වලට මුලා නොවන තත්ත්වයකට තමයිපත් වෙන්නේ. එතකොට අනිත්ත නිමිත්තානුසාරේ විඥානම් භවිස්සතිති නේතණ්ඨානං විජ්ජති. ඒ බඳු නිමිති අසුර කරන විඥානයක් පහළ වෙනවා කියන එක විය නොහැකක්. ඒ පමණකට මෙයා දියුණු කරලා තියෙනවා. ඉතින් යම්ස කෙනෙක් අනිමිත සමාධිය වඩනවා තමයි හැබැයි තාමත් නිමිති ගන්නවා නම් විටින් විට හෝ, ඒ කියන්නේ තාම පුහුණුව මදි. තව තව පුහුණු විය යුතු වෙනවා. තව තව දියුණු කළ යුතු වෙනවා. තව තව භාවනාව වැඩි යුතු වෙනවා. අනිමිත සමාධිය තව තව වශී කළ යුතු වෙනවා. මොකද අනිමිත සමාධිය තමයි නිමිති වලින් තියෙන නිස්සාරණය. නිස්සරණං හේතං ආවසෝ සබ්බ නිමිත්තානං යද්දං අනිමිත්තා චේතෝ විමුක්ති. එතකොට මේ මට්ටමේදී අනිමිත් සමාධිය කියන්නේ අනිමිත් චේතෝ විමුක්තිය කියන වචනය දහමේ යොදලා තියෙනවා. ඒ කියන්නේ අනිමිත සමාධියකින් තමයි පටන් ගත්තේ. හැබැයි ටික ටික ටික ටික ඒක වඩලා වඩලා බහුලීකృత කළා, දියුණු කළා, ಪರಿචිත කළා. දැන් ඒ යෝගාචරයට පුළුවන් කමක් ලැබෙනවා අනිමිත චේතෝයමසි දක්තයක් දක්වා මේක ප්‍රබලව දියුණු කරගන්න. දැන් හිත හාත්පසින් නිදහස්. හාත්පසින් නිදහස්. දැන් එක ප්‍රදේශයකට සීමා වෙච්ච නිමිති නොගන්නා තත්ත්වයක් නෙමෙයි. හැම දස දිශාවටම දැන් මේ නිමිති නොගන්නා தත්ත්වය නිකන් පැතිරිච්ච தත්ත්වයක්. හිත තුළ පුදුම විවෘත භාවයක්. පුදුමාකාර හිතේ නිමිති නොගන්නා தත්ත්වයක් හාත්පස පැතිරිලා තමයි දැන් ඒ අනිමිත චේතෝ විමුති தත්ත්වයකදී තියෙන්නේ. ඒ අනිමිත චේතෝ විමුක්තියක් කියන්නේ නිස්සරණං හේතං ආවසෝ සබ්බ නිමිත්තාන. සියලුම නිමිති වල නිස්සරණය. සියලුම නිමිති නොගන්නා தත්ත්වේ නැතන් නිමිති වලින් නිදහස තමයි මේ අනිමිත චේතෝ විමුක්තිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ අනිමිත චේතෝ විමුක්තිය කෙලවර වෙලා තියෙන්නේ කෙලින්ම අරහත් ඵලයෙන් කියලා කියන්න පුළුවන්. ඒ නිසා අරහත් ඵලයේ දක්වා යන අතිශය ප්‍රබල මාර්ගයක් තමයි මේ අනිමිත් සමාධියක් තුලින් කෙනෙක් වඩන්න පටන් ගන්න. ඒ නිසා අපි මේවා තියෙන ගැඹුර මනවින් වටහාගත යුතු වෙනවා. වටහාගෙන දියුණු කරගත යුතු වෙනවා. ඉතින් මේ පිළිබඳ තවත් බුදුරජාන් වහන්සේ කරපු උනන්දු කිරීමක් අපිට දැනගන්න පුළුවන් මෙන්න මේ කන්ද සංයුත්තේ එන පින්ඩෝල්ලේ සූත්‍රයෙන්. එතෙන්දී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තයෝමී භික්ඛවේ අකුසල විතක්කා. කාම විතක්කා, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. මහන්නේ මේ අකුසල විතර්ක જાති ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා. ඉමේචකෝ භික්ඛවේ තයෝ අකුසල විතක්කා තංක අපරිශේෂා නිරුද්ධಂತಿ. මහන්නේ මේ අකුසල විතර්ක ඉතිරි නැතිවම නිර්වශේෂව ඉවත් වෙන්නේ නිරුද්ධ වෙන්නේ කොහෙද? චතුසුවා සතිපට්ඨානේසු සුපට්ඨිත සුපතිට්ඨිත චිත්තස්ස විහෙරතෝ අනිමිත්තං වා සමාධින් භාවයතෝ. ତර බුදුන් වහන්සේ අවස්ථා දෙකක් පෙන්වනවා. එකක් තමයි මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ ඊටාම නිවරදිව ප්‍රබලව නැවත නැවත ඒ තුලම හිත පැවැත්වීම කියන ක්‍රමය තුල ක්‍රමවේදය තුල එහෙමත් නැත්නම් අනිමිත්තං වා සමාධින් භාවයතු. අනිමිත සමාධිය වැඩිම තුල. ඒතර අපි පටන් ගන්නෙ එකපාරට අනිමිත්ත සමාධියකින් නෙමෙයි. පටන් ගන්නෙ සතිපට්ඨානෙකින්. සතිපට්ඨානයක් වඩ아가ගෙන යනකොටත් ටික ටික අපේ හිතේ ඒ අකුසල විතර්ක ප්‍රහාණය වෙන්න ඕනේ. එන්නෙන් අකුසල විතර්ක හිතින් බැහැරවීමක් වෙන්න ඕනේ. චිත්තානුපසනාවක් එහෙම යමෙක් වඩනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම ඒතකොට විතර්ක සමනයක් ප්‍රපංච සමනයක් ඒතනත්තා අත්දකින්න උත්සාහවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම ප්‍රපංච සමනය කියන එක අත්‍යවශ්‍ය අංගයක් අපේ විපස්සනාවේදී. ඒතකොට මේ විපස්සනාව තව තව සාර්ථක වෙන්න සාර්ථක වෙන්න ප්‍රපංච විතරක් නෙමෙයි මේ විතර්ක මට්ටමින් පවා ඉවත්ව හිත සුවසේ මනාව හික්මවාගෙන පැවැත්වීමේ හැකියාවක් අපේ තනාගත යුතු වෙනවා. ඉතින් ඒ தત્ත්වයේ ඊළඟ මට්ටමත් තමයි දැන් මේ අනිමිත්ත චේතෝ අනිමිත්ත සමාධි මට්ටම කියලා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒතර අනිමිත්ත සමාධියක් එහෙනම් වඩනවා නම් එතෙන්දිත් එයාට පහසුවෙම පුළුවන් ඒ විතරක සමනය කරගන්න. විශේෂයෙන්ම පටිනිස්සග්ගානුපසනාවක් කියන මට්ටමකදී හිත ඒ පැමිණෙන විවිධාකාර විතර්ක වලින් ඉවත් කළා ඒ විතර්ක අතහැරලා නැවත අනිමිත தත්වයට තමයි හිත යා දැන්පත් කරගන්නේ. ඒතර කාලයක් අනිමිත සමාධියක් දිනු කරද්දී ඒක නිකන් හිතේ රෙජිස්ටර් වීමක්. ඒක හිතේ හොඳට නිකන් හිතට ඒක අපි කියමු පුරුදු වීමක්. එයාට ඒක පහසුවෙන් ගත හැකිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. එයාට මුලින් ඒ හැකියාව තිබුණේ පරයන්කේදී නමුත් දැන් එයාට සක්මනේදීත් ඒ తত্ত্বය ලබා ගන්න පුළුවන්. ඒ తত্ত্বෙට හිත ගන්න පුළුවන්. ඒ වගේම මේ தത്വෙට හිත ගන්න ආයිත් අර මූලික විපස්සනා ටික දැන් කරන්න අවශ්‍යත් නැහැ. මුලදී නම් මේ විපස්සනාව කරහා යන්න ඕනේ. අපි හිතමු ධාතු මනසිකාරයක් කළා. ඒ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රබලව තව තුල තව තමන්ගේ හිත තුල උද්දීපනය කරගෙන ඒ හරහා තමයි අනිමිත தත්වයට ගත්තේ. එහෙමත් නැත්නම් වේදනානුපස්සනාවක් හොඳට වඩලා එතනින් තමයි මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට කරගෙන එතනින් තමයි අනිමිත ස්වභාවයට ගත්තේ. එහෙමත් නැත්නම් චිත්තානුපස්සනාවක් වඩලා හිතට පැමිණෙන පැමිණෙන සිතුවිලි වල අනිත්‍ය ස්වභාවය හොඳට ප්‍රකට කරගෙන එතනින් තමයි යා අනිවිද තත්ත්වයට ගත්තේ. නමුත් මේ කාලයක් කරද්දී දැන් සමාධියක් බවට මේකපත් වෙලා තියෙනවා. එයාට ඒ සමාධිය තුළ සෑහෙන වෙලාවක් ගත කිරීමේ හැකියාවකුත් දැන් එයා හදාගෙන තියෙනවා. දැන් ඒ తত্ত্বය එයාගේ හිතේ හොඳට පැහැදිලි නැත්නම් අපි කියමු පුරුදු తত্ত্বයක් බවට පත් වෙලා තියෙනවා. ඒ බඳු මට්ටමකදී ආයෙත් අර පරණ විදිහට පිළිවෙලට විපස්සනාවක් කරන්න අවශ්‍ය නැහැ. දැන් මේ සමාධියට ඍජුවම හිත දාගන්න පුළුවන්. එතනට හිත ගන්න පුළුවන්. ඒතරේ එතනට හිත ගන්න පුළුවන්කම මේ විතර්ක සමනය කරන්න තියෙන එක ප්‍රබල උපක්‍රමයක්. විතර්ක පැමිණෙනවා හැබැයි විතර්කේ පැත්තකට දාලා විතර්කේ මග ඇරලා මේ යෝගාවචරය අනිමිත තැනට හිත අරගන්නවා. දැන් මේ හැකියාව බුදුරජාණන් වහන්සේ ඉතින් අගය කරනවා අලමේව අනිමිත්ත සමා අනිමිත්තෝ සමාධි භාවේතු අනිමිත්තෝ භික්ඛවේ සමාධි භාවිත්තෝ බහුලීකතෝ මහප්පලෝ හෝති මහානිසංසෝ. මහන්නේ මේ අනිමිත්ත විදර්ශනා සමාධිය වඩන්න ඒක වඩන ලද ඒබඳු විදර්ශනා මූලික ඒ අනිමිත්ත සමාධිය මහත්ඵලයි මහානිසංසයි. ඒබඳු අනිමිත්ත සමාධියක් කෙනෙක් වඩනවා නම් බහුලීකృత කරනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි. ඒක නිසා මේ වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ පින්ඩෝල සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් අවවාද කරනවා. එතකොට මේ අනිමිත් සමාධිය එක දැන් ඒ මුල් මට්ටමේදී මේක කැඩෙනවා. මුල් මට්ටමේදී මේක නිතරම නැවත නැවත නිමිති ගන්න පෙළඹෙනවා. මොකද තාම හිතේ කෙලෙස් බහුලව ක්‍රියාත්මක වෙනවා, ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. නමුත් කාලයක් යන යන්න කෙලෙසුත් දැන් මේ හරහා අඩුවෙන් අඩුවෙන් අර දැන් කිව්වා වගේ සමාධියක් විදිහට දැන් යෝගාවචරයක් මේක අඳුන ගන්නවා. එතන මෙන්න මේ සමාධිය කොහොමද දැන් වඩන්නේ? මේ සමාධියට අවශ්‍ය කරන අංග මොනවාද? එතන මේ කාරණා පිළිබඳ යම්කිසි විවරණයක් අපිට හම්බ වෙනවා මහා වේදාල සූත්‍රයේදී. මහා වේදාල සූත්‍රයේදී කොට්ටිත මහරතන් වහන්සේ අපි දැන් කලින් කතා කරපු ඒ කොට්ටිත මහරතන් වහන්සේ තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡාවක් කරන්නේ. ඊටාම ගැඹුරු සාකච්ඡාවක්. අපිට විපස්සනාවකට අතිශයින් ප්‍රයෝජනවත් වෙන කාරණා රැසක් ඒ මහා වේදල සූත්‍රයේදී සාකච්ඡා කරලා තියෙනවා. කතිපනාවසෝ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය සමාපත්තියාති. ඉතින් එතකොට මේ කොට්ටිත මහරතන් වහන්සේ සාරිපුත්ත මහරතන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ඇවැත්නි මේ මොන වගේ හේතු ප්‍රත්‍යයන්ද මුල් වෙන්නේ මේ අනිමිත්ත සමාධියකට හිතපත් වෙන්න නම් එතකොට උත්තර දෙනවා ද්වේකෝ ආවසෝ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය සමාපත්තිය. සබ්බ නිමිත්තානංච අමනසිකාරෝ අනිමිත්තායච ධාතුයා මනසිකාරෝ. දැන් මෙතෙන්දී සාරිපුත්‍ර සානාංශය පෙන්වන්නේ අර ඍජුවම මේ සමාධියේ හිත දැමීමක්. දැන් මෙතන චේතෝ විමුක්ති කියන වචනයම පාවිච්චි වෙලා තියෙන්නේ. ඒතර දැන් මේ මූල් මට්ටම නෙමෙයි මේ කතා කරන්නේ. ටිකක් දියුණු කරගත්ත මට්ටමක්. දැන් එයාට අනිමිත්ත தത്വයට හිත ගන්න යොසුලුව පුළුවන්කමක් තියෙනවා. තියාට කරන්න තියෙන්නේ මොකද්ද? ඒ නිමිති නොගන්නා தත්වයකට හිතපත් කරන්න ඕනේ. එතෙන්ට හිත දාන්න ඕනේ. ලෝකේ කිසිවක් ගැන නිමිති නොගෙන ඉන්න ඕනේ. දැන් මේක කෙනෙකුට එකපාරට තේරෙන්නේ නැහැ. එකපාරට වටහා ගන්න බෑ මේ මොකද්ද මේ කියන්නේ. කොහොමද මේක කරන්න කියලා. මොකද අපි රූපය අධ්‍යා බලපු ගමන් ඒ රූපය ඔස්සේ අපේ හිත දුවනවා. රූපේ නිමිති ගන්න හිත පෙළඹෙනවා. අනු ව්‍යංජන බලන්න හිත පෙළඹෙනවා. ඉතින් මේ රූපය අසුරු කරන විඥානයක් දැන් ඔන්න අපිට හට ගන්නවා. ඒ හරහා අපේ හිතේ ඒ අරමුණ ඉෂ්ඨකාන්ත අරමුණක් නම් අපි කැමති අරමුණක් නම් ඉතින් එතකොට දන්නේම නැහැ හිතේ රාගයක්, ලෝභයක්, ආසාවක් පැන නගිනවා. ඉතින් අන්තිමට ඉතින් අපි ඒ දැකපු දේ ගැන හිතන්න පෙළඹෙනවා. ඉතින් ඒක තව තව වැඩිලා අන්තිමට දැකපු දේ මුල් කරගෙන අපි ප්‍රපංච කරනවා. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒවත් නැත්නම් අපිට කනට සද්දයක් ඇහෙනවා. ඒ කනට ඇහිච්ච සද්දේ මොකද්ද? මේක ගීතයක්ද නැත්නම් කවුරු හරි මට බනිනවද? ඉතින් මේ විදිහට අපි මේ ඇහෙන අරමුණ සම්බන්ධයෙන් අපි විමසීමක් කළා. නිමිති තව තව අරගෙන ඒක තව ඇසුරු කළා. ගීතයක් වගේ දෙයක් නම් අපි ඒකෙන් මත් වෙනවා. ඒක රස විඳින්න පෙළඹෙනවා. ඒකට ඇදිලා යනවා. අපිත් සමාවට ගීතය කියනවා. සමහරට ගීතයෙන් ඉදිරිපත් කරන સંદર્ભය තුළ අපි ජීවත් වෙන්න පටන් ගන්නවා. හිතේ සිහින මවනවා, අපි ප්‍රපංච කරනවා. ඉතින් අපි අපේ ඉඳුරන් පරිහරණය කරන්නේ ඔන්න වගේ විදිහකට. නිමිති ගැනීම කියන එක අපේ මේ ඉඳුරන් පරිහරණයේ තියෙන එක ප්‍රධාන අංශයක්. ඉඳුරන්ගෙන් කරන්නෙම නිමිති ගැනීමක්. අපේ හිත ප්‍රිය කරන්නේ මේ නිමිති වල පැටලීමක්. ඒ නිමිති ආස්වාදනය කිරීමක්. ඉතින් මෙහෙම ඉන්න අපිට මේ එකපාරට නිමිති ගැනීම නවත්තන්න කියලා කියන එකක් ඉතින් කරන්න බෑ. දැන් මේ සාරිපුත්තු සාමණේරයන්සේ කියන්නේ සියලු නිමිති ගැනීම නතර කරන්න අනිමිත්ත ධාතුවට හිත දාන්න. ඉතින් මේක ඉතින් යෝගාවචරයේ කාලයක් තිස්සේ විපස්සනාවක් වඩලා විශේෂයෙන්ම මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට කරගෙන ඒ ප්‍රකට කර ගැනීම නිසා පහළ කරගත්ත හැකියාවක් තමයි මෙතන මේ පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ මේ මට්ටමේදී ඒ මේ යෝගාවචරයට පුළුවන්කමක් තියෙනවා. දැන් අර මුල් මට්ටමේදී නැවත නැවත විපස්සනාවක් වඩලා වඩලා අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගෙන ටික කාලයකට දැන් මේ අනිමිත්ත தත්වයක් හිතේ මතු කරගත්තා. හැබැයි අනිමිත්ත தත්වය ඒ වගේ වඩලා වඩලා දැන් යාට ඒකේ නිකන් යානාවක් කරගෙන තියෙනවා. ඕන වෙලාවක දැන් හිත එතෙන්ට ගන්න පුළුවන්. ඕන වෙලාවක අනිමිත්ත සමාධියට දාන්න පුළුවන්. ඒක තුල වාසය කරන්න පුළුවන්. සිල්බඳු තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සාරිපුත් සාන්නාංශයේ දෙන පිළිතුරේ අනිමිත සමාධියක් සඳහා අවශ්‍ය කරන ප්‍රත්‍ය මොනවාද? හේතු මොනවාද? ඒ දෙන පිළිතුරේදී සාරිපුත් සාන්නාංශය පෙන්වන්නේ මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ සියලු නිමිති මෙනෙහි නොකර ඉන්න අනිමිත්ත ස්වභාවයට අනිමිත්ත සමාධියට හිත දාන්න. මෙන්න මේ හේතු කාරණා දෙක තමයි පෙන්වන්නේ අනිමිත සමාධියක් තුලට හිත පවත්වන්න නැත්නම් හිත අපි කියමුපත් කරගන්න. දැන් ඊළඟට අහන ප්‍රශ්නයක්. කතිපනාවසෝ පච්චය අනිමිත්තා චේතෝ විමුක්තිය අට්ඨිතියාති. මහන්නේ මේ මේ ඇවැත්නි මේ අනිමිත්ත සමාධිය තුළ දිගට පවත්වන්න නම් අපේ හිත මොකද්ද ප්‍රත්‍ය වෙන්නේ. ඉතින් එතකොටත් පිළිතුරු දෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. තයෝකෝ ආවසෝ පච්චය අනිමිත්තා චේතෝ විමුක්තිය අට්ඨිතිය. ඇවැත්නි ඒකට කාරණා තුනක් මුල් වෙනවා. සබ්බ නිමිත්තානංච අමනසිකාරෝ සියලු නිමිති මෙනෙහි නොකර සිටීම. අනිමිත්තාච ධාතුයා මානසිකාරෝ. අනිමිත ධාතුවට හිත යෙදීම. ඒ කියන්නේ අනිමිත සමාධිය දැන් එයා දන්නවා අඳුරනවා මෙන්න මෙහෙමයි එතෙන්ට දාන්න හිත කියලා. ඒක දැන් හිතේ පුරුදු පුහුණු කරපු తত্ত্বය එතෙන්ට හිත දානවා. පුබ්බේච අபிසංඛාරෝ. ඒ වගේමයි මුලින් යම්කිසි අදිෂ්ඨානයක් යම්කිසි හිතට පෙළඹවීමක් මඟ පෙන්වීමක් කරනවා මම මේකේ සෑහෙන කාලයක් ඉඳිය යුතුයි කියලා වගේ අදිෂ්ඨානශීලීව හිත ඒකටපත් කර ගැනීම. ඒ මුලකන්න මුලදි කරන ඒ අදිෂ්ඨානශීලී පෙළඹවීම නිසා මේ සමාධිය තුල දැන් හිත සැහැණ වෙලාවක් රැඳී සිටිනවා. ඒ නිසා මෙතෙන්දී ඇත්තටම අපිට කතා කරනවා මේ සමාධියක් වශී කරන ගන්නා පැති ඒක අර ධ්‍යාන වශී කර ගන්නවා හා සමානයි. සාමාන්‍යයෙන් ධ්‍යාන වශීතාවයන් ගැන ඉතින් විසුද්ධි මාර්ගයේ වැනි පොත්වල සඳහන් වෙනවා. ඒ විවිධ අන්දමින් හිත වශී කර ගැනීමක් ඒ සමාධියට ඕන වේලාවකදීපත් වෙන්න පුළුවන්කම කැමති කාලයක් ඒ තුල වාසය කරන්න පුළුවන්කම ඕනම කැමති වේලාවකදී ඒකෙන් ඉවත් වෙන්න පුළුවන්කම ඉවත් වෙලා ඒකේ තිබිච්ච ගති ලක්ෂණ ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්කම වැනි ඊටාම ප්‍රබල සියුම් මන්දමේ දක්ෂතා කීපයක් මේ වශී කිරීම හා සම්බන්ධයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් කෙනෙකුට මේ සියල්ල සර්ව සම්පූර්ණ කරගන්න බැරි වෙයි. නමුත් අපි යෝගාවචරයෙන් වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඒතර මේ අපි තුල යම්සි උනන්දුවක් උත්සාහයක් මුලදී පැවතුනා නම් මේ தත්වය තුල මම දැන් ටිකක් අද ඊයට වඩා හිත පවත්වන්න ඕනේ. ඊයේ මම විනාඩි 10ක් අනිමිත தත්වයක හිත පැවැත්ව ගත්තා. අද මම කොහොම හරි විනාඩි 15ක් දක්වා මේක වැඩි කර ගන්න ඕනේ. ඒ වගේ ටික ටික අද අදිෂ්ඨානශීලීව උත්සාහයෙන් වීරයෙන් කටයුතු කරගෙන ගියොත් නම් අනිමිත සමාධිය කෙනෙකුට වර්ධනය කර ගන්න පුළුවන්. කලින් මතක් කරා වගේ ඒ වගේම මේ தත්වයට බාධා කරන්න කෙලෙස්. නිමිති ගැනීම. නිමිති ගන්න පෙළඹෙන්නේ අපේ හිතේ තියෙන රාග ద్వේෂ මෝහ. රාගෝකෝ ආවුසෝ නිමිත්ත කරනෝ. දෝසෝ නිමිත්ත කරනෝ. මෝහෝ නිමිත්ත කරනෝ. ඒ මහ වේදල්ල සූත්‍රයේදීම සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරන කාරණාවක්. අපේ හිත නිමිති ගන්න පෙළඹෙන්නේ රාගය නිසා. අපේ හිත නිමිති ගන්න පෙළඹෙන්නේ ද්වේෂය නිසා. අපේ හිත නිමිති ගන්න පෙළඹෙන්නේ මෝහය නිසා. අපේ හිතවල රාග ద్వේෂ මෝහ තියෙන තාක් අපේ හිත නිමිති ගන්න එක නවත්තන්නෙත් නැහැ. දැන් අපේ හිත වලින් රාග ద్వේෂ මෝහ යම් තවසක සම්පූර්ණයෙන් ඉවත් වුණා නම් හිත නිමිති ගන්නෙමත් නැහැ. ඉතින් ඒ කාරණා අපි හොඳින් පැහැදිලි කරගන්න අවශ්‍යයි, තේරුම් ගන්න අවශ්‍යයි. එහෙනම් මේ අනිමිත්ත தත්වයේම යෝගාවචරයේ තව තව පාවිච්චි කරනවා. හිත කෙලසුන්ගෙන් නිදහස් කරගන්න. ආශ්‍රවයන්ගෙන් නිදහස් කරගන්න. මොකද මේ ආශ්‍රවයන් කෙලස් තියෙන තමයි මේ අනිමිත தත්වයේ තුල හිත පවත් ගන්න නොහැකියාවක් තියෙන්නේ. සුවසේ පවතින්නේ නැත්නම් මොකද ආයෙත් ගිහිල්ලා හිත කෙලසෙනවා. රාගයට, ద్వේෂයට, මෝහයට බර වෙනවා. ආයෙත් ගිහිල්ලා එතකොට හිත නිමිති ගන්නවා. දැන් අනිමිති தത്വෙම කැඩෙන්න දිදී ඒ தത്വයේදී හිතට නිමිති ගනිද්දී කොහොමද මේ ක්ලේශයක් පහළ වුනේ කොහොමද ආයෙත් හිත රාගයට මෝහයට දෝෂයට යන්න උත්සාහ කරන්නේ කියලා දැක දැක එතෙන්දී නුවණ උපදවමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා මොකද අනිමිත தത്വය කියලා කියන්නේ ඊටාම පිරිසුදු தത്വයක් ඒ පිරිසුදු தത്വයේදී අපේ හිතේ පහළ වෙන ඕනම සියුම් ක්ලේශයක් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ගැනත් අපිට ඕනනම් තව පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන්. දැන් බුදුරජාන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට දීප අවවාදයක්. මේ බින්දුන් දන්නවා රාහුල ස්වාමීන් වහන්සේ වයස 7 අවුරුදු 7 දී පැවිදි වුණා. පුංචි සාමණේර කෙනෙක් විදිහට හික්මෙන්න උත්සාහන්ත වුණා. ඉතින් ඒ හික්මුණ වික්ෂුන් වහන්සේලා අතර ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අතර අගතම්පත් භාවයට පත් වුණා. ඉතින් උන්වහන්සේට ඕන තරම් හැකියාව තිබුණා මාන්නක්කාරයෙක් විදිහට මොකද තමන් වහන්සේගේ පියතුමා කියන්නේ බුදුරජාන් වහන්සේ. අපි කියමු මුත්තණුවන් කියලා කියන්නේ රජතුමා තමන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමනුත් ඇවිල්ලා ශාක්‍ය වංශිකයෙක් රජ කුමාරයෙක් ඔටුන්නට හිමි රජ කුමාරයෙක් ඉතින් මේ වගේ විවිධ කාරණා නිසා ඕන තරම් තමන්ගේ හිතේ මාන්නයක් ඇති කරගන්න උන්වහන්සේට ඉඩ තිබුණා. නමුත් උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනය තුල ශික්ෂාකාමීන් අතර අග්‍ර. තමන් වහන්සේගේ හිතේ පහළ වෙන කෙලෙස් හඳුනා ගනිමින් ඒවා දුරු කරමින් ශික්ෂාකාමීව කටයුතු කරපු ඒ රහත් වෙන්න කලින් ඒ ආදර්ශය අපිට දීපු ශික්ෂාකාමීන් අතර අග්‍ර ස්වාමින්වහන්සේ තමයි රාහුල ස්වාමින්වහන්සේ කියලා කියන්නේ. දැන් පින්වත් මේ රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ නිතර අවවාද කළා තියෙනවා. ඒ වගේමයි සාරිපුත්ත මහරහතන් වහන්සේත් නිතර අවවාද කළා තියෙනවා. ඊටාම ලස්සන සූත්‍රයක් තමයි මේ හා සම්බන්ධයෙන් කියවන්න වටින කුද්දක නිකායේ සුත්ත නිපාතයේ එන රාහුල සූත්‍රය. සුත්ත නිපාතයේ එන රාහුල සූත්‍රයේදී මේ බුදුරජාන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේගෙන් විවිධ විදිහට ප්‍රශ්න නගමින් තවත් පැත්තකින් අවවාද දීලා තියෙනවා. ඉතින් ඒකේ කොටස් දෙකක් මම මෙතෙන්දී ગાථා දෙකක් මම මෙතෙන්දී ඉස්සරහට ගත්තා. නිමිත්තම් පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං අසුභාය චිත්තම් භාවේහි ඒකග්ගං සුසමාහිතං. දැන් මේ රාහුල සාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා නිමිත්තම් පරිවජ්ජේහි නිමිති ගන්න යන්න එපා. මේ මට්ටම ඇවිල්ලා මේ විශේෂයෙන්ම තාම විපස්සනාවක්ම කියන්න අමාරුයි. මේ මට්ටම ඇවිල්ලා ඉන්ද්‍රිය සංවරයක් කියන්න පුළුවන්. මොකද මේ ඉන්ද්‍රිය සංවරයේදී පවා බුදුරජාන් වහන්සේ මේ නිමිති වලින් කෙරෙන්න පුළුවන් මනසට සිද්ධ වෙන්න පුළුවන් හානිය ගැන මතු කරලා දෙනවා. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති. නානු ව්‍යංජනක් ගාහි. යත්වාදිකරණං යත්වාදිකරණ මේතං චක්කේන්ද්‍රයන් අසංගතං විහෙරන්තං පාපක අකුසල ධම්මා අනුනාස වේයුම් තස්ස සංවරාය පටිපංචති. රක්කති චක්ඛේන්ද්‍රය. චක්ඛේන්ද්‍රයේ සංවරං ආපංචති. ඒ විදිහට විස්තර කරනවා ඒ ඉන්ද්‍රිය සංවරය පැවැත්වීම සම්බන්ධයෙන්. දැන් අපි ඇහෙන් රූපයක් බැලුවාම අපි නිමිති ගන්න පෙළඹෙනවා. ඒක ලස්සන බලන්න, හැඩවුරුකම් බලන්න, පාට බලන්න, හැඩේ බලන්න. ඉතින් අපි පෙළඹෙනවා. කලින් සද්දයක් ඇහුවාමත් එහෙමයි. අපි මේක තව තව නිමිති ගන්න, අනුයන්ජන ගන්න, තව තව හැඩ හැඩ බලන්න, ලං වෙලා අහන්න. කවුද කියන්නේ කියලා අහන්න අපි පෙළඹෙනවා. දැන් මේ ඉන්ද්‍රිය සංවර මට්ටමේදීම උපදෙස් දෙනවා. මේ විදිහට නිමිති ගන්න යන්න එපා. ඇහැ තිබුණ පමණට බලන්න යන්න එපා. කන තිබුණ පළියට අහන්න යන්න එපා. මේ නිමිති ගන්න ගිහිල්ලා අනුතරේ වැටෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය සංවරයේදී අපි යම් තාක් දුරට අපේ ඉඳුරන් සමනය කරගෙන සංවර කරගෙන ආවරණය කරගෙන වහගෙන ජීවත් වෙන්න යම් උත්සාහයක් දැරිය යුතු වෙනවා. මේක එක පැත්තක්. නිමිත්තම් පරිවජ්ජේහි. මේ නිමිති ගැනීමෙන් වලකින්න. සුභං රාගූප සංහිතා. විශේෂයෙන්ම රාග නිශ්චිත නිමිති. දැන් එතකොට මේ රාහුල ස්වාමීන් වහන්සේ දැන් මේ ටික ටික අවුරුදු 7 ඉඳන් ළමා කාලය අවසන් වෙලා දැන් තරුණ කාලයට පත්වන යුගයේ දීප අවවාදයක් වෙන්න ඇති. මොකද උන්වහන්සේගේ හිතෙත් රාගසිත පහළ වෙනවා ඇති. ඒක දකින්න බුදුරජාන් වහන්සේ අවවාද කරනවා නිමිති ගන්න යන්න එපා හිත තුල රාගූප සංහිත තත්වයක් ඇති කරගන්න එපා. අසුභාය චිත්තම් භාවේහි ඒකග්ගං සුසමාහිතං. අසුභයක් තුල හිත ප්‍රගුණ කරන්න. අසුභ භාවනාවක් වඩන්න මේ මොකද හිතේ මේ තරුණ කාලෙදී නිමිති ගැනීම වැඩි රාගසිත පහළ වෙනවා වැඩි සිහිනමවනවා වැඩි ඒ නිසා හිත බේර ගන්න හිත ආරක්ෂා කර ගන්න ඊට පස්සේ දෙන අවවාදය තමයි අද අපේ දේශනාවට ඉතාම වටින්නේ අනිමිත්තංච භාවේහි මානානුසය මුජ්ජහ. තතෝ මානාභි සමයා උපසන්තෝ චරිස්ස සීති. දැන් ඒ අනිමිත தත්වයක් දැන් හිත තුල තනාගත්තට පස්සේ දැන් මේ රාගය ద్వේෂය කියන වගේ අපිට බොහොම පහසුවෙන් අඳුන ගන්න පුළුවන් කෙලෙස් විතරක් නෙමෙයි. ඒ කලින් බුදුරජාණන් වහන්සේ විස්තර කරපු කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, ව්යාපාද විතර්ක, විහිංසා විතර්ක මේවත් ඉතින් කොහොමද දැන් අනිමිත්ත පාවිච්චි කරලා අයින් කරන්න පුළුවන්. හැබැයි ඊට එහා ගිහිල්ලා අනිමිත්තංච භාවේහි මානානුසය මුජ්ජහ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ මාන අනුසයත් දැන් මුලිනු පුටා දමන්න, උදුරලා දමන්න මේ අනිමිත්ත தත්වයේම පාවිච්චි කළා. තතෝ මානාභි සමය උපසන්තෝ චරිස්ස සීති. ඒ මානය සම්පූර්ණ වශයෙන්ම ඉවත් කළා උපශාන්තව හැසිරෙන්න කියන මෙන්න මේ අවවාදය දෙනවා. ඒතර මේ මානය කියන එක අපි නිරන්තරයෙන්ම පරිහරණය කරන දෙයක්. මෙතන මම ඉන්නවා, ඔතන ඔබ ඉන්නවා. මම ඔබට වඩා උසස්, නැත්නම් මම ඔබට වඩා පහත්. නැත්නම් අපි දෙන්නම සමානයි කිය කිය අපි මනමන අපි තුල කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අස්මිමානයක් ඇති කර ගන්නවා. ඉන් එහා ගිහිලා සමාල විට මම උසස් කියන අන්දමේ මානයක් නැත්නම් සමානයි පහත් කියන අන්දමේ මානයක් ඇති කරගන්න. ඉතින් මේ මානය කියන එක ඊටම සියුම් ක්ලේශයක් අරහත්ත්වයට දක්වාම යනවා කියලා කියනවා. ඉතින් එතකොට මේ රාහුල සාවින්හාසට දෙන අවවාදයේ අපිට පේන්න තියෙනවා මේ අනිමිත සමාධිය පාවිච්චි කරන්න උපදෙස් දෙනවා මානය දුරු කරන්න. අපි තුල කොහොමද මානයක් පහළ වෙන්නේ? අපි තුල කොහොමද පුජ්‍යල භාවයක් ඉස්මතු වෙන්නේ? අපි කොහොමද කෙනෙක් තලාගන්නේ? අහංකාර, මමංකාර, මානානුසය කියලා පෙන්නන ඒ මම කියලා කෙනෙක් තනා ගැනීමක්. පුජ්‍යල භාවයක් ඉස්මතු කර ගැනීමක්. මගේ කියලා නිකන් අයිතිය හඟවමින් සිතුවිලි පහල කර ගැනීමක්. ඒ හරහා හිතේ ලෝභයක්, ආසාවක් ඇති කර ගැනීමක්. එහෙමත් නැත්නම් මාන අනුසය අපි මම සහ අනුන් කියලා වෙන් කර දක්වමින් පුජ්‍යල භාවයක් මත පදනම් වෙලා අපි අස්මිමානයක් තනා ගැනීමක්. ඉතින් මේ සියුම් පැති අපිට අඳුන ගන්න හොඳ පැහැදිලි වපසරියක් හම්බ වෙනවා මේ අනිමිත සමාධිය තුළදී. ඒ தත්ත්වය අපි හිත තුළ තව තව දියුණු කරනවා නම් අපිට මේ සියුම් කෙලෙස් හිතේ හටගන්නා ආකාරය දකින්න ලැබේවි. ඒ රාහුල ස්වාමීන් වහන්සේ දීප අවවාදයේ තුල අපිට පේන තියෙනවා එහෙනම් මේ අනිමිත සමාධිය අපි සෑහෙන්න පාවිච්චි කරන්න ඕනේ. තව තව කෙලෙස් ඉතින් ඉවත් කරගන්න. මේක හොඳ අපිට මේ විපස්සනාවට ලැබිච්ච අතිශය ප්‍රබල ආයුධයක් කියලා කියන්න පුළුවන්. ඒ ප්‍රබල ආයුධය එහෙනම් කෙලස් කපා හැරීම සඳහා අපේ ප්‍රයෝජනයට ගත යුතු වෙනවා. ඒ ප්‍රයෝජනයට ගත්ත අවස්ථාව අරහත්ත්වයට සම්පූර්ණයෙන්ම පත්වෙච්ච අවස්ථාව ගැන අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරමු. මේක මොකද ටිකක් ගැඹුරු මාතෘකාවක්. අපිට හොඳ විපස්සනා